සම්පූර්ණ කරනකොට සාමාන්‍යයෙන් තේරෙනවා එක අඩියක් කියලා මෙතන කීරියක කියලා මේක කරලා ඊට පස්සේ මෙතන ස්ටෝ එක එනකොට ඊට පස්සේ වේන ගමන්මනේ ආපු අනිත් කීල් එක කියන්නේ ඊට පස්සේ ඒක නිකන් ඕවර්ලැප්ින් පීරියඩයක් වෙනවා මේක මුන හිතාගෙන ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ අර ඕවර්ලැපින් පීරියඩ් එකේ ගණනාව අපි මොකද දැන් මෙතනින් මෙතනට යන්නේ කොහොමද ඔය ඒක සඳහා සාමාන්‍ය විපස්සනා පැත්තෙන් දෙන උත්තරේ නම් බොහොම ඍජුයි. විපස්සනා විදි තියෙනවා පසු කාලින් ලැබිච්ච රචනාවල සඳහන් වෙලා යථාපාකටං විපස්සනාබි නිවේසෝ කියලා පදයක්. ඒකෙන් සඳහන් කරන්නේ ආධුනිකයා විපස්සනාට පිවිසුම ලබා ගන්න කෙනා වඩා ප්‍රකට තැනින් පටන් අරගන්න. Tamanට වඩා හොඳට වැටහෙන්නේ දකුණු පායේ මේ එසවෙන මේ ඇඟිලි කොනද නැත්නම් වම් පායේ ඊගා පාය ඔසවන්න ලෑස්ති වෙන ලෑස්ති වීමද කියන දෙකෙන් වඩා කෝකද Tamanට ප්‍රකට. හිත වැඩියෙන් ගන්නෙ කෝකද? ඒකෙන් පට කරගෙන යන එකයි තියෙන්නේ. දැන් ආස්වාද ප්‍රසවාස දෙක ගත්තත් ආස්වාසේ හමාර කරගෙන යනකොට සම්පූර්ණ නොදැනෙන තැනකට යනවනේ. ගිහිල්ලා අතරමැද අවස්ථාවක අන්දමන්ද වෙලා තමයි ප්‍රසවාසය ආයෙ පටන් අරගන්නේ. ওই දෙක අතරමැදත් අපිට නොතිබුණාට නොතේරුණාට ඔතන තියෙනවා පොඩි අතරමැද හිදසක්. එහෙම නැත්නම් සතිය ලෝටලා යන්න සතිය lessලා යන්න තැනක් තියෙනවා. නමුත් අපි අර මේ ඒකෙච්චර අපිට ගානකට එන්නේ ඒක හරියට අර මේ රිලේ රේස් එකක් යනකොට බැටන් එක තව කෙනෙකුගෙන් එකට මාරු කරනකොට වැටුනොත් ඉතින් ඒ ටීම් එක පරාදයි. බැටන් එක අවුලන්න යනකොට අනික් කටිය දුවලා ඉවරයි. මේ ඒ නිසා කියනවා දෙන කෙනා දකුණු අතින් දෙන්න ගන්න කෙනා වමතින් ගන්න හොඳට ස්මූත්ලි බැටන් එක මාරු වෙන්න ඕනේ. තමයි මෙතන සතිය පුරුදු කරන කෙනාගේ ඒ මේ වම් පායේ වැඩපිළිවෙල කරගෙන වම් පායේ විලුඹෙන් පටන් අරගෙන ඇඟිලි කෙලවර දක්වාම සමන් සතියෙන් කටයුතු කරනකොට ඒ අතරේ දකුණු පායත් ලෑස්ති වෙනවා ඔසවන්නේ. ඉතින් ඒදිගේ වඩා ප්‍රකට දෙයක් තමන්ගේ හිත වැඩියෙන් යන දෙයට ගන්නවා මිසක් මේක කළ යුතුයි මේක කිරුවොත් වැරදි වගේ අදහසක් ඕනේ හිත කොයි එකටද වැඩියෙන් යන්නේ. ඒක දිගේ යනකොට පහ වෙනකොට පහ වෙනකොට අපිට වඩා හොඳ වඩා අත්දැකීම් සහිත මේ විනිශ්චයකට එන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක ඇත්තටම ඔය මේ එක විදිහකට බලනකොට අභ්‍යාසයක් හැම තැනදීම සරුවචනංශය යොමු කරලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාස කියන දෙකේදී ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙනකොට ওই ප්‍රශ්න තියෙනවා. වමේ සිට දකුණට මාරු වෙනකොට ඕක තියෙනවා. හැම වෙලාවෙදීම අරමුණින් අරමුණට මාරු කරනකොට උවට කියනවා ඉරියාපත සංදි කියලා. ඉරියාපත සංදි කියන්නේ වම් පායේ වැඩපිළිවෙලෙන් දකුණු පායට මාරු වෙන වෙලාව. ඇත්තටම ඉරියාපත සංදි කියන්නේ වමට ගමන් කරපින් හිටපු මිනිසයා දකුණට ගමන් කරනවා. ඉඳගෙන ඉන්න එක්කන හිට ගන්න යනකොට ඉරියාපත සංදියක් පහු කරනවා. ඉරියාපත සංදි තමයි ගොක් වෙලාවට සතිය සංකීර්ණ කරවන්නේ. සතිය පිහිටවීම සංකීර්ණ කරනවා. හොඳ නිදර්ශනයක් පෙන්ලා තිබුණා මට මතකයි අපේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපි ප්‍රධාන පාරක වාහනේ අරගෙන යනකොට ඒ ප්‍රධාන පාරෙන් අපි අතුරු පාරකට දාන්න ගියාම අපි කියනවා ඒකට මාර්ග සංධියක් කියලා. ඒ මාර්ග සංධියදී අපි හරවන්න කලින්ම සිග්නල් දාන්න ඕනේ. සිග්නල් දාලා ඊගාවට එන පාරෙන් එන වාහනේම තියනවාද කියලා බලලා වේගය අඩු කරලා හරව ගන්න වෙලාවේදී ඒ රියදුරු මහත්තයා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කෙලින් යන පාරකට වැඩිය. එතකොට තමයි හුඟක් එතනදී තමයි නැත්තම් හුඟක් අනතුරුදායක දේවල් තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය වේගය ගන්න බෑ. එතනදී සංදි ස්ථානයකදී මාර්ග නීති අනුගමනය කරන්න ඕනේ, සිග්නල් කරන්න ඕනේ, සිග්නල් කරලා ඒ වාහනේ තමයි පිටිපස්සෙන් ඉන්න වාහනේට කියන්න ඕනේ මම වේගය අඩු කරන්න හදනවා කියලා. හරස් එන පාරට දාන්න ඉස්සලා බලන්න ඕනේ. අන්න වගේ තමයි සෑම තැනකදීම එකම වැඩේ කරගෙන යන්නේ නැත්නම් හන්දියකදී තැනකින් තැනකට මාරු වෙනකොට සතිය ටිකක් අභියෝගයට ලක් වෙනවා. එතින්දි කොයි එකේද වැඩි අවධානය යොදන්න ඕන කියන එක අත්දැකීමෙන්ම කරලා කරලා කරලා කෙරෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ මේ දෙකේදී අපි අර සක්මන ගැන අඳුන්ලා දෙනකොට මතක් කරනවා යම් තාක් දුරට අපි වම්පයේ අවධානය තියාගෙන ඉන්නවනම් ඒ තාක්කල් දකුණු පායත් අමතක කරනවා කයත් අමතක කරනවා වම් පාය විතරයි ඊට පස්සේ වම් පායෙන් දකුණු පායට ගියාට පස්සේ වම් පායත් අමතක කරනවා මුළු කයත් අමතක කරනවා දකුණු පාය විතරයි නමුත් දැන් මේ තියෙන්නේ වම්ෙන් දකුණට මාරු වෙන හන්දිස්ථානේ කොතනින්ද කපන්නේ කියන එක. ඒකෙදි ගන්න තියෙන ප්‍රකටතාවය. අරමුණේ ප්‍රකට භාවය ප්‍රොමිනන්සි ඒ අනුව තමයි මාරු වීම කරන්න ඕනේ. ඒක මේ මුලදි මුලදි ප්‍රශ්නයක් නොවුනත් පහු වෙනකොට ඕක හොඳටම මතුවෙනවා හැම වෙලාවෙදීම ඉරියව්වක ඉඳලා ඉරියව්වකට යනකොට ඔය අර රිලේ රේස් එක බැටන් එක මාරු කරන වෙලාව වගේ අනතුරුදායක තැනකට එනවා. ඉතින් ඔය අනතුරුදායක පිළිබඳව ඕක හිතන්න පුළුවන් මරණානුස්සතිය පැත්තෙන් ඔය අතරමැද සෑම තැනකදීම මැරිලා උපදිනවා. පළවෙනි තැන තිබුණු සතිය මැරිලා තමයි දෙවෙනි තැන උපදින්නේ. ඔය අතරමැද මැරෙන්නත් ඉඩ තියෙනවා. ඉති තරම් සැලකිලිමත් වුණු තිරියාපත සංදී ඇත්තටම සාමාන්‍ය වෙලාවට වැඩි අවධානය යොමු කළ යුතු තැන. ඒ තරමටම ඔය සති ධාරාව දිගට පැවතීම ආශ්චර්යයක්. හැම වෙලාවෙදීම අභියෝගයට ලක් වෙනවා. ඉතින් මේ වගේ ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට පුරුදු කරගත්තොත් ඒ පුද්ගලයාට ඒ ලබන අත්දැකීම වාඩි වෙලා ඉන්නකොට බොහෝම වාඩි වාඩිලා භාවනා කරනකොට එච්චරම බලපතල ඔයගේ ප්‍රශ්නේ නැහෙනේ. මුදුවර සතියට ආවරු වෙන්න උදව් වෙනවා. මේකෙන් කියන්න තියෙන හොඳ අවධානයෙන් භාවනා සක්මන් කරලා තියෙනවා කියන එකයි කියන්නේ. හොඳ සැලකිල්ලකින් ඒ අතින් මේ අතට මාරු කරලා තියෙනවා. දෙදේශනේදී කියා සිටින්නේ ආස්වාසේ ආස්වාසේ ආනාපාන සතියේදී වෙන වෙනම දැනීම වෙන ප්‍රයස්ථාවේදී අත්වසෙන් වෙනස්. කියන්නේ හා පිටදී ඉතාම සියුම් ඉතාම නිමින්ම කෙරෙන අවස්ථාවේදී සතුටින් ඉන්නේ. ඒ කියන්නේ ආස්වාසේ තමයි ගෙන වෙන නැති ගැනීම ඒක මේ එහෙමම කියන්න බෑ සමහර විටක ආදුනිකයෙක් කතා කරා නම් අනිත් පැත්ත කියන්න ඉඩ තිබුණා. ආදුනිකයෙක් කතා කරන ප්‍රශ්න නැවතත් මම උච්චාරණය කළොත් ප්‍රශ්නේ නගන්නේ ආස්වාසය සහ ප්‍රස්වාසය වෙන්කොට හඳුනා ගන්නා තරමට භාවනාව දියුණුයි. ඒකනේ අපි දෙන්න හදන අදහස. එන්නේ මේ විදියේදී ආස්වාද ප්‍රස්වාසයෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රකාශනයේ හැටියට මේ සියුම් මට්ටමටපත් උනාට පස්සේද එහෙමද කියනයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ බලපුරුදු කෙනෙකුට ආනාපානෙ හුඟක් ගිය භාවනා කරපු කෙනෙකුට නම් ඔයගේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. ආධුනිකයෙක් ගත්තොත් ආධුනිකයා හුඟක් වෙලාවට කියන්නේ දෙකේ වෙනස තියෙන ගොරෝසු වෙලාවේදී කියන්නේ. දුවට નાස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා පිට වෙනවා මට හොඳට තේරෙනවා. තුනී වෙනකොට නොදැනී යනවා කියන. දෙක අතර වෙනස නොදැනී යනවා කියන. ඉතින් ඒ නිසා ඇත්තටම ඒකේ තමන් බලන දෘෂ්ටි කෝණේ හැටියට පේන්න තියෙන්නේ. කෙසේ නමුත් දෙකේ වෙනස බලනාසුලුව භාවනා කළොත් සතියයි සමාධියයි තියුණුයි. කොහොම සියුම්. වෙනස නොදක නමුත් ආනාපානෙ හිටියත් ඒකත් ලොකු දෙයක්. ඇතුළේම පිටින්ම වෙනස නොදැනත් ආනාපානෙ හිත පිට යන්නේ නැතුව හිටියත් ඒත් වටිනවා. ඒකේ වැඩිපුර දියුණුවක් තමයි මේ ආස්වාස වේලාව මේ ප්‍රස්වාස වේලාව කියලා වෙන්කොට දැක ගන්න. වෙන්කොට දැක ගන්න එක කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් තරමටම විස්තර කරන්න පුළුවන් නම් තවත් දියුණුවක්. මුඟ දිනෙක දකින්නවා නමුත් ඒක වචනයට දාන්න දන්නේ කොහොමද ඒක කියන්න දන්නේ ඇහුවොත් ගුරුවරයා ඉංගියක් දුන්නොත් ඇතුළේන හුස්ම සීතලට පිටවෙන හුස්ම රස්නියට වගවත් දැනෙන්නේ නැද්ද කිව්වොත් නම් ආ මෙන්න මේකයි කියන්න ඕනේ කියලා තේරෙනවා නැත්තම් දන්නේ නැහැ ඒ නිසා හැම වෙලාවෙදීම කියනවා දෙකේ වෙනස දෙක බලනවා විතරක් නෙවෙයි දෙක අතර වෙනස දක ගන්නා සුළු තරමට ගියොත් ඒක ওই ධම්ම විචය සම්බොජ්ජංගේට විස්තර කරලා දීලා තිනවා විශාල පිරිසක් ඉන්නවනම් ඒ පිරිසේ එක එකනා වෙන්කොට හඳුනා ගන්න ධර්මන තමයි පිරිස දන්නවයි කියලා කියන්නේ. දැන් අපි කිව්වොත් හරප්පට්ටියක් බලනවා. ඒ හරප්පට්ටියේ දෙන්නු මෙච්චර ඉන්නවා. ගොන්නු මෙච්චර ඉන්නවා. එතනින් ගම මේ නෑම්බියෝ මෙච්චර ඉන්නවා පැටව මෙච්චර ඉන්නවා කියලා ගණන් දන්නවනම් එයාට හරක් බලන්න බලුවන්. හරක් රකින්න දන්නවා. මේක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා තමන් රකින්න පට්ටිය හරක් ගන්නවත් දන්නේ නැත්නම් ඒ මනුස්සයා හොඳ ගොපල්ලෙක් නෙවෙයි කියලා. ඒ හරක් ගන්නෙත් මෙච්චර බෑ ගන්න සත්තු මෙච්චර පිනිසත්තු මෙච්චර පැටව මෙච්චර නෑඹියෝ කියලා දන්නවනම් ඒ මනුස්සයා හොඳ ගොපල්ලෙක්. ඒ වගේ තමයි අපි ඒකට හොඳ මේ කතාවක් මේ ළඟදී පොතක ලියලා තියෙනවා මම කියුවා මේ අවුරුද්දක දෙකට ඉස්සර විතර ඇවිල්ලා ගියා ඔය මේ දේශනයක් දෙන්න දීපක් චොප්‍රා කියලා මහත් එක්ක මාත්‍ය හුඟක් මේ ওই පැත්ත ගැන කතා කරලා යා කියනවා ඒක ආයුර්වේදෙන් සහ මේ Hindu වේදයෙන් කතා කරන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට උප්පත්තියේදී අපි කිව්වා අවුරුදු 100ක් එයාට අවශ්‍ය තියෙනවා කියලා පරමායස උප්පත්තියේදී ආනාපාන කෝටි 13ක් හම්බ වෙනවලු. ආනාපාන කෝටි 13 හයියෙන් හයියෙන් ගත කරොත් ඉක්මනට මැරෙනවා. හිමිට හිමිට ගත කරොත් දීර්ඝායුෂ්කයි. කිව්වොත් ඉක්මනට මැරලා යනවා. බොහෝ මෙහෙම ඊට ආනාපාන කරනවනම් එතස දීර්ඝායුෂ වෙනවා. ඒ නිසා කෝටි 13 අර පැරසෙම පාවිච්චි කරන එක තමයි යෝ ප්‍රෙෂර් නෑ, බ්ලඩ් ප්‍රෙෂර් නෑ, ටෙන්ෂන් නෑ කියලා කියන්නේ. බ්ලඩ් ප්‍රෙෂර් එක ටෙන්ෂන් එක ගියොත් එimhe කෝටි 13 පණින්න ඉසලා පුපුරන්නත් ඉඩ තියෙනවා. ඒක නෙවෙයි එයා කියන්නේ මේකනම් අපේ දෛවේ. අපි මේ ඉන්නේ කී වෙනි කෝටියේද කියලාවත් අපි දන්නේ නැතිලු. කෝටි 13 ඉඳන් කොච්චර ගෙවිලා තියෙනවද? අපි ඉන්නේ කීවෙනි කෝටියේද? තව කෝටි කොච්චරද කියන එකත් අපි දන්නේ. ඒ තරම් අපිට මේ දරුවන්නේ වැඩ ලොකුයි. දේශපාලන වැඩ ලොකුයි. ආර්ථික වැඩ ලොකුයි. අපේ ගාන අපි දන්නේ ඉතින් කොහොමද අපි අපේ ආයුෂ ගැන අපි ගැන අනුකම්පාව කරනවා අපි ගැන මෛත්‍රියක් කරනවා කියලා කියන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි දැන් ජීවිතේ න ඕන අවුරුදු 100ක් ඉන්න මිනිහ දැන් 40 50ක් ගියා. ඒකෝට අපි දැන තව 60ක් ඉතුරු වෙයි. පරමායශ ගැන කතා කරනකොට. නමුත් ඊට වඩා මේ ආස්වාසයකට ප්‍රසවාසයක් දක්වාම අපේ අවධානය වර්තමාන මොහොතට ගත්තොත් හුස්ම දක්වම ඒකට අපි කොච්චරක් අපිට හම්බෙලා තියෙන මේ මූලික පරමායශ පාවිච්චි කරනවා. ඒකේ සරුවචන් වහන්සේ සඳහන් කරනවා සතෝ ආස්වාසති සතෝ පස්සසති. සතියේ යුක්තවම ආස්වාස කරමි සතියෙන් යුක්තවම ප්‍රසවාස කරමි. දීර්ඝව ආස්වාස කරනවා දීර්ඝව ප්‍රසවාස කරනවා කියන එක ඒ එක ආස්වාස ප්‍රසවාසිකුත් තවත් එබිල බලන්නේ කියනවා. තවත් මෙච්චරදී බලනවා කියලා කියන්නේ මේක තමයි අත්ත කුසලයේ කියන්නේ මේක තමයි තමන්ගේ ආත්මයට තමන් කරන මෛත්‍රිය. ඒව නැතු අපි මේක බහා තබලා හුස්ම ගන්න ගමන් හොස් හොස් කාලා කෝච්චියක් වගේ අනුන්ගේ වැඩ කර කර ඉන්නවා අය. එහෙම නැත්නම් අර වැඩ කරනවා මේ වැඩ කරනවා කියලා කියන්නේ තමන්වත් තමයි මෛත්‍රී කරගන්න බැරි මිනිස්සු කොහොමද අනුන්ට මෛත්‍රී කරන්න කියලා අහන්නේ. ඉතින් ආනාපානෙ වගේ දෙයකින් අපි කරන්න හදන්නේ එක හුස්මකුත් අරගෙන ඒකත් දෙකට කඩලා. ගොරෝසු වෙලාවේදී කොහොමද වෙනස? සියුම් වෙලාවේදී කොහොමද වෙනස? නොදෙනී යනකොට කොහොමද වෙනස කියලා අපේ දිහාවටම නැත්නම් අභ්‍යාත් මේ මේ බහිරාවර්ති නොවි අභ්‍යන්තරවර්ති වෙලා පුළුවන් තරම් සැලකිල්ලෙන් බලන්න පටන් අරගත්තොත් විතරක් අපිට කියකිය අපි මේ මොහොතේ ජීවත් වෙනවා කියලා. අනික් වෙලාවදී අපි කරන්නේ රැවටිල්ල. අපි කරන්නේ මේ විනෝදාංශයක්. උරු උනේ පුරුද්දර කරගෙන යනවා. ලෝකයා කිව්වට කරගෙන යනම සරුවඥාන්සේ අපිට කියලා දෙනවා උඹට උඹ ආදරේ නා උඹට ඔබ මෛත්‍රී කරනවා නම් තමන්න තමන් අත්ත කුසලයේ සලකනවා නම් පිට වෙන හුස්මක් පාසා සැලකිලිමත් වෙන්න කොච්චර දුරටද කියනවා නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන තැන දක්වනවා මෙතෙන් යනකොට ප්‍රශ්නෙට සම්බන්ධ කරලා කියනවා නම් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසට වැඩිය හොඳට සියුම් වෙනකම් භාවනා කරපු කෙනෙක් දන්නවනම් ඒ පුද්ගලයාට සරුවඥ දේශනාවෙ නෙවෙයි ආචාර්ය මතේ පෙන්නනවා ආස්වාසේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා කඩලා බලන්නේ. ප්‍රසවාස ක්‍රියාවලියේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා කඩලා බලන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය මේ සත්‍යපට්ඨාන සූත්‍රයේ සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බ කාය පරිසංවේදී පසසිස්සාමීති සික්කති කියන එකට දෙන අර්ථකථනය ඒකයි. ඒ කියන්නේ ඉස්සල්ලා අපි බලන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස. ඒකට හිත සියුම් කරගෙන සියුම් කරන ගිහිල්ලා වෙනස දකිමින් යනකොට තමයි තේරෙනවා නම් ඒකට එකලස් වෙනවා හිත හොඳට ඒකට නතු වෙනවායි කියලා. ආස්වාසේ මුලට වැඩිය මැද වෙනස් වෙන්නේ කොහොමද? මැදට වැඩිය අග වෙනස් වෙන්නේ කොහොමද කියලාත් බලන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? මුල පටන් ගන්නකොටම නොතේරී තිබුණු හුස්මක ප්‍රවාහයක් දැනෙන්න පටන් ගන්නකොටම ඒකට අවධානය එළඹ සිටිනවා. හරියට අමුත් එක් එනකන් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවා වගේ. ඊට පස්සේ හුස්ම ගෙවිගෙන යනකොට අන්තිම බිඳුවට එනකන් බලائیں۔ ඈතට යන ආසෙන්තරාවක් දිහා අන්තිමටම තිතට යනකන් බලා ඉන්නවා වගේ. නැත්තම් උදේ ඉර පායනකොට තරු මැකෙන වෙලාවක් එනවනේ. එතකොට මැකෙමින් පවතින තරුවක් දිහා බොහෝ වෙලා බලා ඉන්නවා වගේ. බලාගෙන ඉන්නකොට තමයි අපි ඇත්තටම ආස්වාස ප්‍රසවාසයේ ওই 11 ආකාරයේ දැකිය යුතු පැති ටික දැකගත්තා වෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් රහත් උනත් තවත් බලන්න දේවල් තියෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා නම් සරුවච්චන් වහන්සේ ආනාපාන සතියෙම සර්වඥතා ඥානෙ ලැබලත් තවත් බැලුවා. සරුවච්චන් වෙලත් තවත් ආනාපානෙ කරලා තියෙනවා. ඒක නිසා අපි ඉන්නේ ওই ආහනබන්නේ පොඩි ආංශික දැනුමක් අතෝ පැත්තක් දැනගෙන තියෙන අපිට තියෙන්නේ ඒක හැමදාම අලුතෙන් හුස්ම ගන්නවා දඩයි මම ඉපදුනේ මේ වගේ පළවෙනි හුස්ම මම මේක හොඳට බලන්න ඕන කියලා මුල මැද අගය ආස්වාද ප්‍රසආස අතර වෙනස මේකය දෙක අතර හිස්තන මැද තියෙන පරාසය මේකේ කියන එක සම්පූර්ණ දැනගත්තොත් එක සහතිකයක් දෙන්න පුළුවන් ආනාපානය පිළිබඳ සියල්ල දන්නවනම් මුළු ලෝකෙම දැනගත්තා වගේ තමයි. ඕනෙම සංසිද්ධියක් පුංචි කොටසක් ගන්න ඒක සියල්ල දන්නවනම් එයා ඒ මාර්ගයේ මුළු ලෝකෙම දැනගන්නවා. දැන් අපි කරන්නේ නැදනේ හැම දෙයක් ගැනම දන්නවා එකක්වත් දන්නේ නැහැ. ඒ නිසා කියනවා බේසික් ඩිග්‍රී එකට කියනවා BS එකට කියනවා බුල්ෂිට් කියලා. MSc එකට කිය MS එකට කියනවා මෝෂිට් කියලා. PhD එකට කියනවා pile heap high and deep කියලා කියනවා. you know nothing and you know nothing about everything ඔක්කොම අල්ලව මොකක්වත් අහුවෙන්නේ නැහැ අපි ලොකු සාන්තින්න කාලේ කිව්වේ දොඩංගොඩ බදාගත්තා වගේ කියලා දොඩංගොඩ බදන්න කියන එකක්වත් අහුවෙන්නේ නැහැ එකක් අත දාලා ගත්තොත් නම් ඒක ෂුවර් මේ තණ්හාවේ ස්වභාවය තණ්හාවෙන් කරන්නේ කොක්කම බදන්න හදන එකක්වත් අහුවෙන්නේ නැහැ එනිසා බුදුරජාණන් කිව්වා හරි තණ්හාව තියෙනවා තමයි. ඒ එකක් අල්ලගෙන ඒක හයියෙන් අල්ලගනි. ආස්වාස කරනවා ආස්වාසි විතර ප්‍රසවාසිත එපා. ප්‍රසවාස කරනවාදී ආස්වාසෙත් එපා. ආන්නේ විදිහට පුංචි කරන්න කරන්න කරන්න අපිට වෙන්නේ අපි පටු වෙනවා. අපි සීමාකාර වෙනවා කියලා එහෙම නෙවෙයි වෙන්නේ. වෙන්නේ කිඳා බහිනවා. අඩියටම කාගෙන යනවා දන්න එක ගැන. ඒකෝර දන්න මුළු ලෝකෙම දුවන්නේ ඔන්න ඔය සමීකරණේ තමයි. ඒ නිසා එකවරකට එකයි ඒක හොඳට කරන්ට ගලන එක තමයි අපේ යෝගාචර ජීවිතය කියන්නේ. එතකොට අපිට පේනවා අපි මුළු ලෝකෙම අන්ධ කර ගන්නවා. අපි මුළු ලෝකෙම බලන්නේ නැතුව ඒකට විතරක් අවධානය යොමු කරනවා වගේ කියලා. එතකොට බැලුව බැලමට පේනවා අපි පටු වෙනවා වගේ. ඒක මොහොතකට හිර වෙනවා වගේ. නමුත් ඒක හරියට දැනගත්තොත් ඒ තුලින් මුළු ලෝකෙම දකින්න පුළුවන්. ඒක දැන් ඔය භෞතික විද්‍යාව වගේ විෂයන් වල හොඳටම තේරුම් අරගෙන තිනවා. ඊ타මත්ම පුංචියට කැඩුවොත් අණුවක් හරි පරමාණුවක් හරි ඒකේ තියෙන්නේ මේ ග්‍රහ මණ්ඩලයක තියෙන ස්වභාවය. ග්‍රහ මණ්ඩලයක තියෙන ඒ ස්ට්‍රක්චර් එකමයි තියෙන්නේ. ඊට පස්සේ අණු විසිරී තියෙන මුළු හරස්කඩ බලපුවාම චක්‍රවාටයක හැටි. නිසා එකක් කඩන කඩන කඩන අඩියට ගියත් නැත්නම් ලෝකෙන් අතර ගිලා මුළු ලෝකෙම බැලුවත් එකම චිත්‍රය තමයි මැවෙන්නේ. ඉතින් සරුවචනාංශේ ක්‍රමයේ අභ්‍යන්තරවර්ති ඇතුළට හරවන ක්‍රමය. ඒ කෙලවරක් දකින්න පුළුවන්. විද්‍යාව කෙරුවේ බාහිරවර්ති කවදාකවත් කෙලවර කරන්න බෑ. නිසා ආනාපාන දිගේ යනකොට අපි තව තවත් ප්‍රේම කරන්න ඕන. ආනාපානේ හැම පැතිකඩම බලන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන් කළ බලන්න ඕන. ආශ්වාසයේ මුලින් මැදින් මගී වෙන් කළ බලන්න ඕන. අන්නේම බලන්න බලන්න යන්න ගියොත් එහෙම අපිට එදිනෙදා කරන ඕනේ වැඩක් කරන්න ගියාම හරියට ඒකට නිකන් යකඩට කාන්ද මැල්ලුවා වගේ කරන වැඩේට හිත තියාගෙන කෙරුවොත් ආනාපානෙන් ගන්න සති සමාධියම වැසිකිලි කැසිකිනකොටත් ගන්න පුළුවන්. එදිනෙදා වැඩ කටයුතු කරනකොටත් ගන්න පුළුවන්. ඒ නිසා එකක් හොඳට ඉගෙන ගත්තට පස්සේ ඒ සතිය සමාධිය දිගට පැවැත්වීම තමයි කරන්න තියෙන්නේ. ඒක ඒ අවදිය. ආ ආ ඔය ඒකෙදී අපිට සාමාන්‍ය ඒක ඔය ඔය කියන අත්දැකීම වෙන්නේ විපස්සනාව පැත්තට හිත හැරිච්ච යෝගාවචරින්ද සමතැත්තන්ට ওই පැත්තට ඉච්චර දුවන්නේ නැහැ. විපස්සනා ඥාන විස්තර කරනකොට විශේෂයෙන්ම ඊව පිළිබඳ විශේෂඥ දැනුමට මෑත කාලේ ඉදිරිපත් කරව මහසිසාඩෝගේ පොත්වලින්ම සඳහන් කරලා තියෙනවා. මේ විපස්සනාවට මූලික ඥාන දෙකක් ඔය නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන කියන දෙක මේ ගොඩ නැගිල්ලේ පොළව යට තියෙන ෆවුන්ඩේෂන් එක වගේ. ඒ ගොඩ නැගිල්ල පේන්නේ නැහැ. පොළවේ මට්ටමේ යට තියෙන. මොකද ඒක උඩම තමයි ගොඩ නැගිල්ල හැදෙන්නේ. ඒ වගේ තමයි විපස්සනා ඥානවල මූලික නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන මට්ටමට යනකොට ඒ යෝගාවචරය සම්මස්සන ඥානය කියන ඉස්සල්ලාම වදාට මේ ලෝකේ ගාම කුඩා කොටස් නෙමෙයි සාමාන්‍ය කැටිචි වල තියෙන අනිත්‍ය දුක් අනාත්ම තේරුම් ගන්න පටන් ගන්න එකයි කියලා කියන්නේ. ඒකට අපි සම්මසනය කියලා කියනවා. කලාප සම්මසනය කියලායි ඔකට මේ භාවනා ලෝකේ හඳුන්වන්නේ. අන්න ওই අත්හැට යනකොට ඒ යෝගාවචරයාගේ අරමුණ මූණට මූණ දාලා තියෙන්නේ. <clears throat> ආනාපානෙමයි. පිට හිත යන්නේ නැහැ, හිතවිලි වේදනා සද්ද නැහැ ගියත් මේකට මල්ලනවා. ආහන් එහෙම වෙනකොට මේ අපේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් බාහිරට යොමු වෙලා තියෙනවා මෙහෙම ඇතුළට මෙහෙම නැවෙන්න ගන්න. වෙන විදිහට කියනවා නම් ඉබ්බෙක්ගේ ඔළුවයි කකුල් හතරයි වලිගේ එළියට දාගෙන ඇවිදින ඉබ්බා එක තැනක නතරලා ඔක්කොම ඇතුළට ගත්තා වගේ වෙනවා. එහෙම ඇතුළට ගත්තට පස්සේ අපි නිකන් බාහිර ලෝකයෙන් කපා හැරියා අරමුණේම නිමග්න වෙලා තියෙනවා මේ සමතයක් නෙමෙයි මේ යන්නේ සමා විපස්සනාවක් යන්නේ. ආනේ එහෙම තියෙනකොට මේ ශරීරයේ විශේෂයෙන්ම හැම බයිස්චර්මයේ නිකන් රබාණක් ඇදිලා බේස් වුණා වගේ හැම තැනීම සංඥා එන්න පටන් ගන්නවා. ඇහෙන් එන ඒවා ඉන්න, නාසයෙන් ඉන්න, දිවෙන් ඉන්න, කයෙන් කයේ ඒවයි Tamange සාමාන්‍ය වඩාත්ම ප්‍රනීත ඉඳුරංගෙන් මූණේ සමහරට අත් දෙක තියානට අත් දෙකේ සමහරට මේ හරි වගේ වැස්සකට තෙමිල වතුර බරනවා වගේ, කූඩල්ලෙක් යනවා වගේ, එහෙම නැත්නම් කූඹිය නටනවා වගේ, එහෙම නැත්නම් දිමි කොටක් ඇඟට කඩලා දැම්මා වගේ සංඥා එන්න පටන් අර ගන්නවා. ඉතින් මේ සංඥා එනකොට අර ආනාපාන සංඥාව ගෙවිගෙන යනවා. මේ සංඥා එක පාට අකුණු විදුලි කොටන්න වගේ ඉන්න පටන් ගන්නවා. ඒසොට ඒ යෝගාවචරයා නුපුහුණු බණ අහලා නැති ධර්ම සාකච්ඡා කරපු නැති කෙනෙක් නම් වහාම අර එන සංඥාවට හෙල්ලුම් කරනවා. හෙල්ලුම් කාලා අපි ඉතින් ඇස් දෙක අරලා බැලුවට නෑ. මොනක්වත් වෙලා නෑ. ඊට ඊට පස්සේ නිකන් කලකොල වෙනවා කොහොමද සතිය සමාධිය කැඩෙනවා. ඊට පස්සේ ආයෙත් මේ අරමුණට දාන්න පුළුවන් හිත. දාගෙන යනකොට අර මට්ටමට එන්න ආයෙනවා. ඉතින් ගියාට පස්සේ ගුරු උපදේශයක් නැති වුණා ටික කාලයක් යනකොට ඒ යෝගාවචර තේරුම් ගන්නවා මේක මේ හිතේ කරන විකාරය. ඒක නිසා මේකට හිත නොයවා ආනාපානෙම හිත තිබ්බොත් මොකද වෙන්නේ කියන එක බොහෝමත්ම කලාතුරකින් තමයි යෝගාවචරයේ හිතලා ගන්නෙ. නිසා ගුරු උපදේශයෙන් දෙන්නේ කවුරුත් උතෙන්දි වරද ගන්න වරද ගන්නවා කියන අර කය මොකද වෙන්නේ කියලා බලනවා නමුත් මතක් කරන්න කියනවා මේක ආනාපානීය පැවතිච්ච සතිය කඩා දැමීම සඳහා බාහිරින් ආපු බලවේගයක් හැබැයි හොඳට ඉවසිල්ලෙන් කටයුතු කරනවා නම් ඒක ඔය කූබිනා ලියන ගතිය ඉවසන්න පුළුවන්කමක් තියෙනවා. යෝගාවතරේ එතකොට ඉවසීමේ ශක්තිය එතකොට ඒක ක්‍රියාවත් වෙලා නැහැ. ගුරුවරයා කියලා දෙනවා ඉවසන්න පුළුවන් ඉවසලා පුළුවන් නම් ආනාපාන දිගෙම යන්නේ කියලා. ඒක විශාල පිම්මක්. යෝග ජීවිතයේ විශාල පිම්මක්. මේක අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පළවෙනි පාඩම. Taman ගත්ත ඉල්ලේ තියෙනවා. ආනාපාන තියෙනවා. තියෙද්දි ඒක කීකරු වේගන එනකොට සමාධිගත වේගනට මෙන්න මෙහෙම මෙහෙන් එක එක බලිතොවිල් නටන්න ගන්නවා. එතකොට අර ගත්ත එල්ලෙම මේකට හිත නොයවා යන්න නම් ගුරු උපදේශ අවශ්‍යයි. නැත්නම් ධර්ම සාකච්ඡා කරලා ප්‍රශ්න නගන්න අවශ්‍යයි. අන්නේම කරගෙන යනකොට Tamanට තේරුණොත් දවසක Taman විසින්ම ඒ වෙලාවේ මට ආනාපානෙම ඕනනම් ඉන්න පුළුවන්. මේ ගැන අමතක කරන්න නම් මොනවද කියන්නේ? කැපකිරීම දෙකක් කරන්න. එකක් කය අමතක කරන්න ඕන දෙක ජීවිතය අමතක කරන්න. ඒක ඒක විදිහකට. ඒ නිසා සරුවඥ දේශනාව අනුව මත මත ඉදිරිපත් කරන ආචාර්යවරු සඳහන් කරනවා උඹට ඇත්තටම සද්ධාව දිනු කරන්න ඕන. උඹ කය ජීවිත දෙක කැප කරන්න ලෑස්ති වෙන්න ඕනේ. කායේච ජීවිතේච අනපේක්කතාව උපට්ඨ වේති කියලා කියනවා පටන් ගන්නකොටම පුදල පටන් ගන්න. පරියංගට ගිය ගමන් මතක් කරගන්න මම උපෝසත අටාංග සීලේ ඉන්නේ මගේ මේ කයත් මගේ මේ ජීවිතයත් බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් පූජා වේවා කියලා පටන් ගන්නවා. මේ තාම තොවිලේ පටන් ගන්න ඉස්සෙල්ලා. මේක පුදනවා. පුදලා ආනාපාන කරගෙන යනකොට ඔන්නේ උලිලි වාන්න පටන් ගන්නවා. එක එක නයිල එකේ. එතකොට මතක් ගන්න මේක තම්බන කන්නේ තම්බන කාපම්. බැදගෙන කන්නේ බැදගෙන කාපම්. ඕක දීලා තියෙන බුදුහාමුදුරන්. මම යනවා ආනාපාන දිගේම කියලා හිතෙන්ද ඉතින් ගොඩක් ධර්ම සාකච්ඡා කරලා ගැම්ම අරගෙන තුන් හතර සැරයක් වැඩිලා තමයි හැදෙන්නේ. හදපු දවසේ ලෝක විනෝදාංශයක් වෙනවා. මොකද්ද විනෝදාංශේ? ආනාපානේ නඩත්තු කරන ගමන් ওই කයේ වේදනාව විතර නෙමෙයි හිතවිලිත් එනවා. සද්දත් ඇවිල්ලා පීරි ගන්න. අන්තිමට යෝගාචර පුරුදු වෙනවා හිතවිලි ආවත්, සද්ද ආවත් මට ඇත්තටම අදිෂ්ඨාන පූර්වක යනවනම් ආනාපානේ ඉන්න පුළුවන්. ආනේ ශක්තිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යෝගාවචරය ගැර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන ගතිය ටික ටික ටික ටික ඉවසන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒහා සාපේක්ෂ වේගයකින් ආනාපානෙ ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නැත්නම් පොඩි දෙයක් ආපු ගමන් පාවා දෙනවනේ. දැන් පාවා දෙන්නේ නැහැ. අන්තිමට යනකොට කවදා හෝ මට මතකයි මම ඉස්ලාම් භාවනා වාඩි වෙච්ච වෙලාවේදී අපිට උපදෙස් දුන්නේ මුනින්ද්‍රජී කියන ඉන්දියාවේ හිටපු ගුරුතුමා එතුමා කිව්වා මේ ආනාපානය රැක ගැනීම සඳහා මරණ වේදනාව විඳින දවසට පහුවෙන්ද තමයි ඔබ නිවන් දකින්නේ කියලා. ඒ නිසා පුදන්න බලන්නේ අනේකයි තියෙන්නේ. ඉතින් මං හුඟ වෙලාවට කියන්නේ ඕක ඔතෙන්ද ගියාට පස්සේ ගෑනු හිතෙන් කරන්න බෑ කියලා. ඉතින් ඕකට කට්ටිය තරහයි. වනවිලි බෑ ඔතෙන්ද ගියාට පස්සේ චරිචුරු බෑ. හැබැයි ඊට ඉස්සලා පුරුදු කරනවා ටික ටික පුරුදු කරනවා. ඒ කියන්නේ පුංචි වේදනා අනම්මනම් පුරුදු කරලා අන්තිමට කියනවා උඹ දැන් මරනවා. උඹ දැන් කපනවා. උඹ දැන් පිටි ගහනවා කියලා. ඒකටත් අතහැරලා ආනාපානෙම රැක්කොත්. කියන්නේ වෙන විදිහට කියනවා මරණ වේදනාවත් පරියන්කේදී විඳලා මට ඒත් ඉදිරියට යන්න ඕන කිව්වොත් විතරක් පහුවෙන්ද ආවට ගියාට වගේ නිවන Taman දිහාට විසි වෙනවා. එහෙම නැතු මේ ශරීරය රකින්නයි මේකට කුමාර සැප දෙන්නයි පටන් අරගත්තොත් කවදාකවත් ආනාපානිය අපිට විශේෂන්තාවයක් ලබන්න බෑ. ඒ නිසා ඒක කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. හැම වෙලාවෙම විපස්සනා ඥානයක් හෝ තමයි බලාපොරොත්තු වෙන භාවනා අධ්‍යක්ෂකමක් ලැබෙන්නේ තද බල වේදනාවකට වාංගු වෙලා තමයි. කියන්නේ වේදනාවක් එනවයි කියලා කියන්නේ කිට්ටුවම වරපතල විපස්සනා ඥානයක් තියෙනවායි කියලා. වේදනාවක් ආවේ නැහැ කියලා කියන්නේ තාම කිට්ටුවක මේ ප්‍රතිඵලයක් නැහැ. මෙන්න මෙන්න ඒකට කවුන්සලින් එකයි වික්කිරුවම නැතුව යනවා ආයෙ භාවනාව පටන් ගන්නකොට ආයෙත් අර ඒ වේදනාව වදදෙනවා ඒ වගේදිත් හොඳට තේරුම් අරගන්න තියෙන්නේ මේ වේදනාව එන එක ස්වභාවිකයි. නමුත් භාවනා කරගෙන යනකොට Tamanට එව්වා ඉස්සර නම් ඇත්තට ඌට කලින් ඌට අපි ප්‍රතික්‍රියා කරලා අතපත ගාලා කකුල දිගාරිනවා. දැන් නෑ හොඳට හිතලා බලලා කරන්න පුළුවන්. දවසක් එයි ඒක නොකර ඉඳලා. වේදනාවට කකුල නමන්නේ නෑ. ඒක කකුල හොඳටම හිරි වැටෙනවා. ඉරිවැටලා එහෙම දඬු වෙනවා. දඬු වෙලා නිකම්ම මේ ලී වලින් හදපු එකක් වගේ හිටිනවා. එතකොට හිතන දැන් නම් අද නැගිට්ටට පස්සේ නම් මට අන්තභාගය දෙයි පැරලයිස් වෙයි කියලා එහෙම හිතනවා. නමුත් නෑ ටික වෙලා ගියට පස්සේ ආයෙත් අයිස් දිය වෙනවා වගේ ඔක දිය වෙලත් යනවා. එදාට අපිට කියාගේ වේදනාවේ මුල මැද අග තුනම දැක්කයි කියලා. දැන් සාමාන්‍ය ප්‍රශ්නයක් වෙන්නේ මුල දැක්කට පස්සේ මැද දකින්න තරම් ආත්ම ශක්තියක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. මැදක් දැකලා අගට යනකම් දැක්කනම් ලොකු ගැම්මක් එනවා. මම මේ සියල්ල බැලුවේ ආනපනේ රකින්න ගිය නිසානේ. කොහොම ටික ටික ටික ටික ඒ ශරීරේ වේදනා සමහරට සද්ද සද්ද සද්ද වලින් සමහරට අපි හෙල්ලුම් කරන වෙලාවක් තියෙනවානේ. නමුත් පහුවෙනකොට පහුවෙනකොට ආනාපානේ නම්බු කරලා සද්ද ආවට හිත අපිට කියන සද්ද නාහා ඉන්නවා වගේ. ඒක <laughs> මම දන්නේ මාත් අහන්නේ ඒක තමයි කමක් නැත්තම් යන්. කමක් තියෙනවා නම් ගෙදර යන්. ගිහිල්ලා හොඳ ඊසි චායක ඉඳලා වාඩි වෙලා කවුරු හරි දාලා සම්භාෂණය කර කර ඉන්න පුළුවන්. ඒතකොට කීවෙනි කෝටියේදී ඉන්නේ කියලා අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි මේකෙදි වෙලා තියෙන්නේ එන එක කෙලින්ම මූණ දීලා. ඉතින් ওই දේ කොහොමඩක් මරණ මොහොතදී මූණ දෙන්න වෙනවනේ. දැන් ඕකට පොඩ්ඩක් රිහර්සල් කරලා තිබ්බනම් ඔතෙන්දී එච්චර තටමඬ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඕතෙන්ද කියලා කපඤ්ඤම් කොටඤ්ඤම් කියලා කවුරු හරි එනකොට ඉතින් පපු වතුර ගා ගන්නයි, දුවන්නයි, දඟලන්නයි පටන් අරගන්නවා. ඉතින් මේක ටික ටික ටික ටික පුහුණු කිරිල්ලක් තියෙනවා. ඒ කියන්නේ පොලියෝ තියෙන තැනකට යන්න ඉඳලා පොඩ්ඩක් වැක්සින් කරගෙන ගියොත් ඒ ඉමුනිටි එක අරගෙන ගියොත් පොලියෝ හැදෙන්නේ නැහැ. ඉතින් පුත්‍රජානන්ත වැක්සින් කරනකොට උඟ දෙනෙක් කියනවා අත තුවාල කරන්න නම් බෑ කියලා. ඉතින් තුවාල කරන්න නැත්නම් වැක්සින් කරන්න බෑ. එතනින් ඒ විස බීජ ටිකක් දැම්මට පස්සේ තමයි ශරීරයේ ප්‍රතිශක්තිය එන්නේ. ඒ නිසා මේ ටික ටික ටික ටික මේ දුකනේ අපි මේ පුහුණු කරන්නේ. ඒක නැත්නම් අපි චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍යෙ නෙමෙයි පුහුණු වෙන්න හදන්නේ. දුක්ඛ සත්‍ය ඔයගේ ටික ටික එනකොට අපි ඒ දැරීමේ ශක්තිය වැඩෙනවා නම් අපිට කීකී භාවනාවේ ගැම්මක් තියෙනවා. දැරීමේ ශක්තිය වැඩෙනවයි කියලා කියන්නේ වෙන්නට වැඩි දුකක් එනවා කියන එකනේ. වෙන්නට වැඩි දුකක් එනවා. ඒ එන්නේ එන්නේ දිරියක් එනවා නම් අන්න එහෙමනම් අපිට කියකිය අපේ ජීවිතේ මොකද්ද වෙනවා. එහෙම නැතු හැමදාම අර මේ ලපටි මේ මේ පළතුරු එළවලු වගේ එහෙම හොල්ලපු ගමන් මැලවෙන කුණු වෙන දෙයක් නම් ඉතින් ඒ කියන්නේ අපි තාම ඒ ඉන්ද්‍ර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍ර බල වැඩිලා නැහැ. ඒ නිසා මේකෙදී අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිශක්ති වැඩෙනවා නම් දැරීමේ ශක්තිය වැඩෙනවා නම් ඒක ඉස්සල්ලාම තේරෙන්නේ යෝගාවචරය තමයි. ගුරුවරට තේරෙන්නේ නැහැ. ගුරුවරට තේරෙන යෝගාවචරය කියන්න ඕනේ. ඉතින් ඒක තේරෙන්න නම් සිද්ධියක මුලැමැදාග කියන තුනම දකින්න ඕනේ. සිද්ධිය මැදට යනකම් ගියොත් වෙන්නේ ගෙවන්න තියෙන හැටි ගෙවලා ලාභ වෙනකම් ඉන්නේ නැතුව කොම්පැනි වහලා දැම්මා වගේ. අපි කරන්නේම ඕකම තමයි. දෙන්න තියෙන කරදර ටික සේරම ගන්න. ප්‍රතිඵලෙ එන්න පමයි. ප්‍රතිඵලෙ එනකොට අකුලගෙන ගිහිල්ලා යනවා. එවනේ මේක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක් එනවනම් අපිට පුළුවන් ඒකට ඒ ගෙවපු ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රතිඵල ආව දවසට බුදුහාමුදුරනේ අපිට සද්ධාව දෙන්නේ අපිමයි. එතෙක් නම් බුදුන් තමයි ධර්මයේ තමයි සංඝයා තමයි. මේක දෙක තුනක් ගත්තට පස්සේ ඇතුළේ තිබෙන සද්ධාව ආවට පස්සේ ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. අර බුදුන් ධර්ම සංඝයා දැකලා ණයට ගන්න සද්ධාවට කියන ප්‍රසාද සද්ධා. නිකන් ප්‍රසාදයට ගන්න එක. නමුත් අර භාවනාවෙන් කිඳා බහිනකොට Taman තුල එන ශක්තියක් එනවනම් ඒක බුදු පිළිමයක් ඉස්සරහ හිටියත් එකයි නැති හිටියත් එකයි කිඳා බහින සද්ධාාවක් එනවා. ඉතින් අන්න ඒක තමයි අපි මේ යණ යන තැන අපිත් එක්ක එන කල්යාණ මිත්‍රයා. එහෙම නැතුව අනිත්‍යව සීරම අපිට යණ යන තැන දාලා යන්න වෙනවා. ඒ නිසා ආනාපානේ වාංගු කරගෙන යනකොට වැඩි වැඩි දුක් ප්‍රදේශයක් ඉවසා දරාගෙන යන්න පුළුවන් ශක්තිය එනවනම් බුරුම ස්වාමීන් වහන්සේලා නිතරම කියනවා ඉස්සෙල්ලාම උඹම තමයි තේරුම් අරගන්නේ ධර්මයේ දන්න කෙනෙක් නම් ලොකු සතුටක් ඇති වෙන වෙලාවයි කියලා. ඒක කියන්න බෑනේ විස්තර වෙලා අහලා බලලා කියලා තියෙන දේවල් විකල්ප අදහස්. ඔය ඒක ඇත්තටම මෑතක් වෙනකම්ම ඔය පොත්වල ලියලා තියලා තියෙනවා සම්බකාය බලනකොට මුල නාසයේ මැද පපුව අග පෙකණිය තියා බලන්නේ කියලා. ඉතින් ඒක මේ නිවැරදි කරන්න සිද්ධ වෙනවා. මොකද ලිඛිතව තිබෙන නිසා හුඟවතෙනෙක් ඒක බාර ගන්නවනේ. නමුත් අර ඒකාග්‍රතාවය කියලා වචනයක් අපි මේ සමාධියට මේ අර්ථකථන දෙන කරන්නේ ඒකාග්‍රතාවය නම් අපේ හිත එක තැනක පදිංචි වෙනවා. පදිංචි වීම කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් ඒකට උපමාවක් විදිහට කියනවා නම් අපි මේ මේ ආයතනේ තියෙනවා මේ ආයතනයේ තියෙන මේ නීති පද්ධතිය රකින්න මේක වටේට කොටු බැම්මක් ගහලා ඉවරලා ඉතින් ගේට්ටුවක් තියලා ගේට්ටුව ළඟ කාවල් කාර්යයක් තියන්න එපා. එයානේ එතකොට යන්නේන කට්ටිය රැකලා බලා කියාගෙන ඉන්නේ. අපි හිත මේ වගේ ගේට්ටුවක් හදලා තියෙනවා. එතන කාවල් කාර්යයක් ඉන්නවා, මුර කාර්යයක් ඉන්නවා. එයා එතන ඉඳගෙන ඇතුළට යන පෙරහැරක් බලනවා. මේක ඇතුළට පෙරහැරක් යනවා. ඉතින් ඉස්ලාම කතකාරය යනකොටම එයා දන්නවා දැන් ඔන්න පෙරහැර ඇතුල් වෙන්න පටන් ගත්තා. ඉතින් ඉල්ල පෙරහැර ඇදීගෙන ගිහින් ඔන්න අන්තිමටම ඉතින් දෝලාවෙම අරගෙන යනකොට දන්නවා පෙරහැර ඉවරයි. ඒතර එයා කාවල් කාමරේම ඉන්නේ සම්පූර්ණ පෙරහැර දකින්න පුළුවන් නේ. මුල මේ යන්නේ මැද මේ යන්නේ අග මේ යන්නේ කියලා. ඉතින් ඒ වගේ ආපහු යනකොටත් පෙරහැර මේ පිට වෙන්න පටන් ගත්තා. මෙන්න පිට වුණා, මෙන්න ඉවරසු වුණා කියලා අතන තමන් කාවල් කාමරේම ඉඳගෙන බලන්න පුළුවන්. ඒ වගේ නාසිකාග්‍රේ නම් ප්‍රකටව දැනෙන්නේ එතන ඉඳගෙන සම්පූර්ණ හුස්ම රැල්ල ඇවිල්ලා යනකම් බලන්න පුළුවන්. සබ්බකාය කියන එකේ මුළු ඇඟ පුරාම කියන දේහේ බරගත් බත්තුත් වෙන්නේ මොකද? අර මෙතෙන් තිබුණු කොටු කරගෙන තිබුණ අවධානය ආය ශරීරේ පුරා පැතිරීමක් වෙනවා. ඒ මුළු හුස්ම පාර දිගේ එහා මෙහා යෑමක් වෙනවා. ඊට වැඩිය මම අදහස් කරන්නේ මම අදහන්නේ එක තැනක හිත තියාගෙන හුස්ම සම්පූර්ණ පෙරහැරම මුළුමැදාග දැකීම තමයි. හැබැයි මම පොත් කියවලත් තියෙනවා දැකලත් තියෙනවා අර විදියට යෑම සඳහා උපදෙස් දෙන. ඒ විරුද්ධ වෙන්න මට අයිතිවාසිකමක් නැත්තේ නෑ. නමුත් මගේ මතේ නැත්තම් මම පිළිගන්නේ නම් එක තැනක හිත තියාගෙන යන හුස්මයි පිට වෙන හුස්මයි දෙක එතන ඉඳගෙන මුලැමැදාග පෙරහැරක් බලන කෙනෙක් බලනවා වගේ බලන එක තමයි හොඳයි කියලා. ඒකට කියනවා ආස්වාද ප්‍රසආස මුලුල්ලම බලනවායි කියලා. එතකොට අවධානය යොමු වෙන්නේ ආස්වාද ප්‍රසආසයට, කායට නෙවෙයි. Some years ago, once I uh, uh, attended a retreat, and a man who was a newcomer to the Mahasi style labeling of vipassana meditation, said, uh, when I, by the way, his practice was to count breaths. And he said that, um, and I wonder if you can respond. He said to this teacher, uh, when I practice bhavana, when I practice counting breaths, I get very quiet inside. So I get very quiet. Sometimes he said the words go away entirely. And then he, was very demanding of the teacher, and he said, "Now you want me to fill them up, fill up my mind again with these words." Yeah. Any comment? Yeah, that is why that uh, if you start, if you uh, going to analyze the situation right from the beginning, usually unmindful person would have continue with breathing Yes, but he do not have any attention. He is not concerned about the breath. But now you become a yogi. Now you are going to give the priority to the breath. Because to keep the mind in face-to-face -face with one object. And therefore you are being asked to just to see the whole body. And from the whole body to the particular touching point. And from that touching point, be alert and be face-to-face -face with the breath. That is the first and foremost achievement to go there is one thing. Once gone there, keep in the track, keep in the maintain the same concentration and the mindfulness is yet another thing. What I mean is, once you go there, sit and get the touching point, and you can see now in-breath, now the out-breath. So that means you are there. So how to continue with continuous breathing, it is, it is the task, it is the demand. For that only, give the technique of if you have the problem of nuisance of wandering mind or distraction mind due to the sounds, then you keep on labeling the uh, breath or counting the breath. If it is not distracted, if it is calm and quiet falls with the breathing, without labeling, without noting, without counting, you can just be with face to face with the breath. If it is difficult only, you introduce the technique of counting, the technique of labeling. Not otherwise. It has its utility value. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ විශේෂයෙන්ම මහසි භාවනා ක්‍රමයේ හැටියට අර බොහොම අවධාරණය කරනවා තමන් භාවනා කරනකොට මෙනෙහි කරන භාවනා කරන අරමුණ මෙනෙහි කිරීම. උදාහරණයක් වශයෙන් කියනනම් ආස්වාස ප්‍රස්වාස නැතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කිරීම නැත්නම් පිම්බෙනවා හැකිල කරන මෙනෙහි කිරීම. එහෙම නැත්නම් සමහර විටක උපදේශයක් වශයෙන් දෙනවා. ඒ මෙනෙහි කරමින් නිර්වෘල්ල ඝන ආස්වාද ප්‍රසවාස ගණන් කරන්න කියනවා. ආස්වාද ප්‍රසවාස එකයි, ආස්වාද ප්‍රසවාස දෙකයි, ආස්වාද ප්‍රසවාස තුනයි වාසි වශයෙන් ඒ ගණන් කිරීමේ ක්‍රමය. ඊටකට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම භාවනා කරනකොට මට එහෙම ගණන් කරනකොට ඇත්තටම හිත ආනාපානෙට වැටෙනවා. ආනාපානෙට වෙනදාට වැඩිය අල්ලගෙන ඉන්න පුළුවන්. නමුත් අර ගණන් කිරීමෙන් හිත පිරෙනවා. මෙනෙහි කිරීමට හිත නතු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර මෙතෙක් වෙලා තිබුණ එහෙමේ දුවපු හිත දැන් ගණන් කිරීමට නතු වෙලා තියෙන්නේ. ඉතින් මම ලැබපු දේකුත් නැල්ලුවේ ඒතු බලනකොට. දැන් හිත වෙන වෙන අභ්‍යාසයකට යොමු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට මම අදහස් කරන මොකද්ද දෙන අදහස කියලා ඉතින් මම මතක් කරේ ආනාපානෙට හිත හිටිනවා නම් කලබලයක් නැතුව මෙනෙහි කරන්න ඕනෙත් නැහැ ගණන් කරන්න ඕනෙත් නැහැ. හිත දුවනවා නම් තමයි අපිට මනේ කරන්න හෝ ගණන් කරන්න ඕන වෙන නිසා අපි ගණන් කරමින් හෝ මෙනෙහි කරමින් යම් වෙලාවක ආනාපානෙ මූණට මූණ දාලා හිටියනම් අපි ඊගාව පියවර වෙන්න ඕනේ. ඒකට හේම මියන්න අරිනවා. මෙනෙහි කරන්නෙත් නැතුව ගණන් කරන්නෙත් නැතුව මේ බයිසිකල් එක පදින්න පුළුවන් වෙච්ච මිනිසයා කෙනෙක්ගේ ආධාරයෙන් තමයි බයිසිකල් එක පදින්න පුරුදු වෙන්නේ. නමුත් තනියම පදින්න පුළුවන් නම් ආධාරක එකන නැතුව Taman අරගෙන යනවා වගේ ආනාපානෙට මෙයන්ඩ දෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම හෝ ගණන් කිරීම එක උපක්‍රමයක්. ඒ උපක්‍රමේ පාවිච්චි කරන්න ඕන වෙලා තියෙන හිත වේදනා සද්දවලට නිතරම ඔද්දල් වෙනවනම් තමයි. ඔද්දල් වෙන්නේ නැත්නම් මෙහෙම මූණට මූණ දාලා හිටිනවනම් ආනාපානේ ඒ තාක්කල් මේ ගණන් කිරීමක මෙනෙහි කිරීමකින් තොරව කරගෙන ගියාට කමක් නැහැ. ඒක හරියට කියනවනම් මේ තවත් උපමාවකට හැටියට කොළපාගෙනකොට හරි කරත්තයක් අරගෙන යනකොට හරි ඒ ගුණ කැලේ පනින්න හදනවනම් තමයි කෙවිතෙන් ගහලා අඳුර පාන්න ඕන. එහෙම නැතු ගුණ ගහනට යනවනම් ගහන්න ඕනේ නැහැ. ගැව්වොත් මේ පදින මනුස්සයා ගොනා වෙනවා. නැත්තම් තමයි ගොනා ගොනා වෙන්නේ අයිතිකාරය අයිතිකාරය වෙන්නේ. අදින ගොනාටත් ගහන්න පටන් අරගත්තොත් එතකොටදී. ගොනාට අප්සෙට් යනවනේ කවුද ගොනා කියලා. ඒක නිසා ටෙක්නික් එක ඕනේ නෑ වැඩේ හරියට යනවා. Please, please repeat. I didn't get. We are also going to hearing, feeling, um, thinking. So the same rule would apply to that as well. Your mind is calm enough to know that you are hearing the Lord. I, I would add some more. Yes, it is yes. I would add some more. For example, now I am doing focusing upon the breathing, eh? and it is happening. And while I hear bird sounds, and it is no distraction. Never mind. So what you have to do is, if possible, please continue with breathing. Pardon me? Yes. If it come and topple your brain object and cross your path, then only you have to do something with. But even then, very important thing is don't label them with a reaction, not to get rid of it. That is also yet another reaction. That is also a mistake of the yogi. So, I am repeating, you are dealing with the anapan. And then you know, all of a sudden, a loudspeaker starts. That you know now it is going to run overnight and there is no more anapana and instead you have the hearing. So what you are now no labeling hearing, just to understand hearing but not to wipe it off, not to get rid of it. If it is so, the hatred comes and then you will get worked up. The first what experience what um, first of all, sorry, earlier what I explained was, if the sound is not a distraction, never mind, you just go. And the thoughts also come. And if they are if the thoughts are not chain thoughts, here and there bubbles come, you just carry on with anapana. And the pain comes. And if it is not distracting, if it is toppling off, if it is not toppling off your primary object, let the pain be there and go. The example given is, when you are walking in a busy street, many people walk here and there, and therefore if you are going to wait till the path is clear, you will never walk. Because many people going up and there, so what you have to do is, little space you have, you just proceed. And little by little, many people going here and there, you have no rights to them to ask them to stop it. But you have your own space. But that space, that speed is not like an empty road. Your speed is uh, blocked. Never mind, but you can go. So likewise, when you are advancing in Anapana, what happens is, you will see amidst of many difficulties, still you can maintain the balance, you can still maintain the direction. Then you are, I would say, a better driver, a better meditator than the person dealing best with the less distractions. If you can tackle more distractions, still better. That's more dramatic, more sporty. ඔව් තව විනාඩි 10ක් තියෙනවා. ඔය එතකොට සිතට ගැනීම නම් කියන්නේ සත්‍ය. ඒක මොකක්ද හදගන්න එක සිතයි. ඒක මොකක්ද හදගන්න එක සිතයි. එතකොට අපි දැන් මේ ෆෑන් එක දිහා මම බැලුවොත් මම මේ ෆෑන් එක දකිනවා. නමුත් ඒකම මට අර ෆෑන් එක පේනවා. නමුත් ඒ පේනදී මම දන්නේ නැහැ. මම දැන් මාසි දකින්නේ මේක විතරයි. දැන් පන්තියක ළමයෙකුට ගන්නකොට ගුරුවරයා කියන දේ උට ඇහෙනවා. නමුත් උගේ වෙන සිතක් උගේ වැඩ කරනකොට ගුරුවරයා කියන දේ උ අහන්නේ. ඇහෙනව පමණයි අහන්නේ. එතකොට මේ සිත් දෙකක් නිසා සංසාරනවා. එතකොට ආනාපාන සතියේදී අපි සුත්ත ගැනීම සිහිත යොමු කරනකොට මේ සිතක් ඒ සිතට යොමු කර ඒ සිත ආනාපාන සතියට යොමු කරනකොට වෙනසින් පාලනය කිරීමේ වක්‍රමයන් නේද සාමාන්‍යයෙන් ඒකෙන් අපේ සිත් සිත් ගලායම අපිට ලොකු ගැටලු ජීවිතය අපිට තියෙන ලොකුම ගැටලු තමයි විවිධ සිත් ගලාගෙන මේ සිත් පාලනය කරගෙන ඉන්නේ හොඳම ක්‍රමයක් හැටියට ආනාපාන සතිය තියෙනවා නමුත් ආනාපාන සතියේ අපි මේ ඔය සක්මන් භාවනාවට ලොකු වෙනසක්. සක්මන් භාවනාවේදී අපි ගමන් කරනවා ඒ ක්‍රියාව. එතකොට මේ සිතක්. එතකොට හිතන්නේ නැතුව අධිය කුසන්න බෑ. හිතක් නැතුව හිතක් හදගත්තා පස්සේ තමයි පාදය කුසන්න බෑ. එතකොට පාදයේ අපි හිත හදගන්නවා. ඒ අතරතුරේදී දැන් කොයි මොහොතේ හෝ මම මේ පාදයේ එසවීම නවතිනවා සිත නතර කරනවා. නමුත් අර අර එතකොට ගමනක් නැහැ. ගමනක් නැහැ. දැන් හුස්ම ගැනීම ජීවනය. හුස්ම ගැනීම ආනාපාන සතියේදී හුස්ම ගන්නවා කියන එක ශරීරයේ මේ ක්‍රියා කරන කාරණා දෙකකින් එකක්. එකක් හෘදස්තු ස්පන්දනයේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක. ශ්වසනය කියන එක අපි රැයක් අපේ අපි මතකයේ තිබුණ අපි දන්නේ නැතුව හරි දැනගෙන හරි හුස්ම ගැනීම සිද්ධ වෙනවා. දැන් වෛද්‍යවරයෙක් නිර්වින්දනය ඔහු සම්පූර්ණයෙන් නිබඳනය කරනවා. එතකොට ඒත් ඔහුගේ උස්ම ගැනීම සිද්ධ වෙනවා. ඒක සාධුනික ක්‍රියාවක්. දැන් සාමාන්‍යස දැන් එතකොට මේ අපි දැන් ආනාපාන සතියේ තියෙන කිසියම් නිමිත්තක් අරගෙන ලක්ෂණයක් අරගෙන මේ ලක්ෂණයට හිත යොමු කරපුවම එතකොට එහෙනම් දෙකක් එකම මතේ හදගන්න නැත්නම් එතකොට අර කියන වෙනස් සිදුවෙන්නේ නැහැ. එතකොට මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ ආනාපාන සතියෙම එහෙම නැත්නම් හුස්ම ගැනීමෙන් මම ගත්ත නිමිත්ත අපි හිතමු මේ අපේ හුස්ම ගැනීමේ ගැඹුරු ඒ කියන්නේ මම හුස්ම ගන්නකොට මේ බොහොම කියලා නිකන් වැඩියෙන් හුස්ම අරගෙන ඒක හුස්ම ගත්තොත් පිටකිරීමත් එහෙම සමානයි ඒක ශ්වසනයේ එක ලක්ෂණය මම ලොකු දිග බ්‍රෙත් එකක් ගත්තොත් ඒ කියන්නේ ගැඹුරු එකක් ගත්තොත් පිට කරන්නත් ඒ කාලෙම යනවා එතකොට මම ඕක සියුම් කරන් සියුම් කරන් ගියම යම් අවස්ථාවකදී මේක කාලයක් බොහොම අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් අත්වාසියෙම මේ මේ මේකෙදි තියෙන ආනාපාන සතියෙදි තියෙන සක්මන් භාවනාවට වඩා තියෙන ලොකුම වෙනස තමයි අර අපි නිමිත්තක් කරගත්ත දේ අපහැරලා දාපුවා. අපි හිතමු අපහැරලා දාපු ගමන් උස්ම ගැනීමේ ක්‍රියාව නිසිද්ධ වෙනවා. ක්‍රියාව සිද්ධ වෙනවා. නමුත් අපි ගත්ත නිමිත්ත නැතු යනවා. නෑ ප්‍රශ්නේ මොකක්ද මහත්තයාගේ මොකක්ද දැන් ප්‍රශ්නේ මතුවේ? එතකොට සාමාන්‍යස මේ දැන් ආනාපානසතිය නිසා වෙනසක් තියෙනවද සක්මන් භාවනාව? නෑ මහත්තයාගේ ප්‍රධාන වැරදි දෙකක් තියෙනවා ප්‍රකාශනවල. එකක් තමයි ආනාපානේ වැඩ කරන්නේ අනිච්ඡානුක පේශින්ගේ විතරක් නෙවෙයි ඉච්ඡානුක පේශින්ගුත් කරන්න පුළුවන්. ඒ නිසා ආනාපානෙත් චේතනාපූර්වක කරන්න පුළුවන්. 100 100ක් අනිච්ඡානුක නෙවෙයි. සක්මනේත් ආධුනිකයන් නම් පේන්නේ ඉච්ඡානුක පේශින්ගෙන් ක්‍රියා කරනවා වගේ තමයි. නමුත් හොඳට සක්මන් කරනකොට ඔක අනිච්ඡානුක වගේ ඉබේ කෙන තැනකුත් එනවා. ආනාපානියක ඉස්සර පස්සට මාරු වෙලා දුන්නට සක්මනේත් බෝධුරට සමානයි. ඒක අපි එකක් සුද්ධ කරගන්න ඕනේ. දෙක මහත්යව හිත කියන වචෙන්ට වැඩි යොදන ගන්න දෙන චේතනාව මේ චෛතසිකය චේතනාව කියන චෛතසිකය යොදන්න වඩා ගැළපෙන්නේ. චේතනාවේ තියෙනවා අසංස්කාරික සහ සසංකාරික කියලා ભેදයක්. ඔය අභිධර්ම උගන්වනකොට පේනවා. කාගේ හරි උසිගැන්වීමක් සහිත අවින අසංස්කාරිකයි මේ සසංකාරිකයි. කුසිගැනීමක් රහිත අසංස්කාරිකයි. ඒකනේ අපි දැන් මේ ඉස්ලාම් බෙදන්නේ ඒකනේ. ඒක නිසා අපි මේ ආනාපාන ඉබේ සිදු වෙන කරන අසංස්කාරකෝ ආනාපාන සිද්ධ වෙනවා. ඒකෙන් අපි නිමිත්තක් කරගෙන දිගට යනවා. නමුත් ඊට වැඩිය ලොකු වෙනසක් තියෙනවා සසංකාරිකෝ චේතනාපූර්වකෝ පයෝසෝමි මෙනෙහි කරනකොට වෙනසක් තියෙනවා කියලා. නමුත් ඇත්තටම ඒ අස ඒ දෙක ඒ අනුව බලනකොට තවත් මේ මහත් එක ප්‍රකාශන නැති වුණා මේ හිතවිලි දෝරේ ගලන හිතවිලි එක දෙයකින් මේ ප්‍රතිස්ථාපනය කිරීම තමයි භාවනාව. ඒකත් ඒ තරම භාවනාවේ ප්‍රතිඵල එහෙම දෙයකට පිටු කරන්න බෑ. අපිට ඕන කරන භාවනාදී රූප ධර්ම නාම ධර්ම කියන දෙකම තේරුම් ගන්න ඕනේ. අපි රූප ධර්මයට මුල් තැන දීලා යනවා. යනකොට මේ හිතත් හිතවිලිත් විවිධ රංගන පාන. අපි ඒක ගැන ගණන් ගන්නෑ. අපි කරන දේ රූප ධර්මෙට මෙහිත තියාන යනකොට යනකොට එයා රංගලා රංගලා රංගලා ඉවර වෙනකොට අපිට එයා යන්නේ මේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හුඟක් කියලා බලනකොට අල්ලන්න පුළුවන්. එනොත් අපි කෙලින්ම හිත අල්ලන්න යන්නේ අල්ලන්න බෑ මොකද ඒක මේ මේ රූපීය ධර්මයක් නෙවෙයි හරිම යහුසුලුයි. යගේ වංචනිකයි. ඒ නිසා අපි ආසස් ප්‍රසාදී වායු පොට්ටබ්බ ධාතුට හිත යොදන රූප ධර්මෙට දාගෙන යනකොට උංග යෝගාවචරයකට වරදින්නේ ওই ඉච්ඡානුක පේශින්ගෙන් ආනාපානෙ කරන්න පටන් ගන්නවා. <laughs> එතකොට වෙන්නේ ඉසේකක්කමකුයි භාවනාවට බය වීමකුයි විතරයි. ඒ නිසා ඉස්ලාම් කියනවා කිසිය මොනක් අඳුරු වාඩි වෙලා නිකන් හුස්මට වැටෙන්න අරින්න. ඒකල වැටෙන ස්වභාවයක වෙන්න හුස්මට හිත යොදාගෙන බලාගෙන ඉන්න. එතකොට අරගේ නිමිත්තක් අහුවේ. ගැඹුරු බව හෝ කෙටි බව දිග බව උණුසුම් බව සිසිල් බව ඒක දිගේ අරගෙන යනවා. එතකොට ඒ ලැබෙන අත්දැකීමට අපි කියන්නේ මේ මොහොතේ අස්පනා පිට අපිට වැටහෙන දේ. සක්මන් කරනකොට චේතනා පූර්වක යන්නේ ඒත් පය ගැටෙනකොට පය බර ගති, හැල්ලු ගති, උණුසුම් ගති ස්වභාවික ලක්ෂණ තේරුම් පටන් ගන්නවා. එතකොට අපි ඇත්තටම හිත අනියමාර්ථයෙන් තේරුම් ගන්න ඇරලා රූප ධර්ම අවබෝධ කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා කායानुපස්සනාව තමයි ඉස්සරහින් තියන්නේ. ඇත්තටම නාම රූප පරිච්ඡේද ඥානය කියලා තමයි උගන්වන්නේ. මොකද වැඩේට යනකොට රූප නාම පරිච්ඡේදිකුයි වෙන්නේ. ඒක නිසා අපි කවදාකවත් මේ හිත ගැන හොයන්න හදනවා ඒක අල්ලන්න බැරි දේ ඉගෙන ගන්න හදනවා කියන්නේ වඩා ප්‍රකට දෙයින් පටන් ගන්න. කරගෙන කරගෙන යනකොට රූප ධර්මයන්ගේ දකින්න පුළුවන් හැම පැතිකඩම දකිනකොට අනිවාර්යයෙන්ම නාම ධර්ම පිළිබඳව සියයා පොඩි පොඩි එයා වැඩ කරන එයා කටකයිරාටිකන් ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. ඒක නිසා අපි මේ හිත නතර කරන්න කරන වැඩක්වත් හිත අරමුණකින් ප්‍රතිස්ථාපනය කරන්න හදන වැඩක් කියන විදිහට භාවනා පටු කරන්න අමාරුයි. එනිසා හැම වෙලාවෙම අපි බලන්න ඕනේ බුද්ධ දේශනාවේ සතිපට්ඨාන සූත්‍රයට අනුව හැම භාවනාවකම රූප ධර්මයක්ම ඉස්සරහින් තියලා තියෙනවා. ඒ රූප ධර්මයේ මේ ආස්වාද ප්‍රසවාසිත ගන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. සක්මනේදී ගන්නේ චිත්තගිරිය වායෝ ධාතුව. එහෙමයි පොතේ සඳහන් කරන්නේ එහෙමයි. ඒ දෙකම අසංකාරික සසංකාරික යන්න පුළුවන්. දෙකම තියෙනවා. අර මාත් කියපු හදාස ඇත්ත මේ සක්මනේ නිකන් හිටියට වෙන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් ගහලා සීනති කරපු ලේඩාට සක්මන් කරන්න බෑ. නමුත් හොඳට සක්මන් කරගෙන ඉවරලා විනාඩි 35ක් 40 සීසන් වුණාට පස්සේ ආන සක්මන රූකඩේ වගේ යන්න පටන් ගන්න වෙලාවකුත් එනවා. හොඳට මේක වුණා. එතකොට චේතනා ඇතර චේතනා නැතුව නෙවෙයි වෙන්නේ එතකොට. ඒක හොඳට මේ සමතුලිනේ වෙලා සමබර වුණාට පස්සේ ඉබේ කෙරෙන වගේ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිත එකයි තියෙන්නේ කිව්වට ඒ හිතත් එක්ක චෛතසික තියෙනවා. ඒ හිතට ඒ වෙලාවේදී අරමුණු වෙන රූප ධර්ම තියෙනවා. එතකොට බලනකොට මේක විවිධ තලයකට යනවා. ඒක හිත බව හැබෑව ඒ හිත චෛතසික බිහි කරනවානේ. ඒ චෛතසික විචිත්‍රයි. චේතනාපූර්වකද නැද්ද ඒ නිසා භාවනාවේදී හොඳ වැදගත් තැනක් තමයි නැත්නම් විපස්සනාදී හුඟවදෙන තේරුම් ගන්න තැනක් තමයි ආරම්භයේදී අපි චේතනාපූර්වකව තමයි කරන්නේ අන්තිමට ගිහලා චේතන නැතුව යන්න පටන් ගන්නවා මෙනෙහි කිරීමක් ඕනෙත් නැහැ භාවනා ඉබේම යන්න පටන් ගන්නවා අන්න එතෙන්දී ඇඟිලි ගහන්න නැතුව එකට යන්න දෙන එක තමයි ගැඹුරුම භාවනාව කියන්නේ ඉන්නේ බයිසිකල් පැදිලි උපමාව තමයි තියෙන්නේ බයිසිකල් පැදිලි පුරුදු නැති කෙනා හැන්ඩල් එක අල්ලගන්නේ බොහෝම දැඩිව තව කවුරුහරි පුරුදු කරනකම් බයිසිකල් එක ගිඩි ගිඩි ගිඩි ගහද්දී දැඩිව තමයි පටන් ගන්න. හොඳට පුරුදු වෙච්ච එක නම් ඔච්චර දැඩිව හැන්ඩල් එක අල්ලන්නේ නැහැ. හැන්ඩල් එක අතහැරලත් යන්න පුළුවන්. ඔගේ භාවනා පටන් ගන්න අපි රූප ධර්මයක් දැඩිශේ අල්ලනවා. අල්ලන්න ගිහිල්ලා ඒ රූප ධර්ම හොඳට අවබෝධ කරන්න කරන්න කරන්න කරන්න ඒක ගිලියෙන්න පටන් ගන්නවා. තුනී වෙන්න පටන් ගන්නවා. තුනී වුණත් ඊටකොට හිත ඉබේම රූප ධර්මයන්ගේ නාම ධර්ම වලට හැරිලා භාවනා දිගට යන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. කොහොමද රූපයන්ගේ නාමයට හැරෙන්නේ කියලා. ඒක මේ සති සමාධි දෙක යම් මට්ටමට ආව ගමන් ඒක ඉබේම මේ අපි ජෙනරේටර් එක ස්ටාර්ට් කරලා ජෙනරේටර් ස්ටාර්ට් කරලා යම් කිසි මට්ටමකට දුවන්න පටන් ගන්නතර පස්සේ මේන් ස්විච් එකට කනෙක් කරන්නේ. දෙසීතිය කරන්ට් එක එන්නේ. ආන් මේ වගේ තමයි භාවනා ඉස්සලා හොඳට රන් කර දුවන්න ඕනේ. ඒක නෝ ජෙනරේටරේ ඒක විනාඩියට 1500 වාරේ කැරකෙන්න ආරින්න ඕනේ. RPM 1500 පෙන්නට පස්සේ තමයි ඒකේ නියම වෝල්ටියතාවයට එන ඊට පස්සේ තමයි අපි සම්බන්ධ කරන්නේ. අන්නේ සම්බන්ධේ භාවනාදී ඉබේ වෙන්නේ. මුගව දෙනෙක් අහනවා කොතෙන්දද දැන් මේන් ස්විච් එක ටර්න් ඕවර් කරන්න කියලා. ඒ කියන්නේ මමයා ඉස්සර වෙනවා. මේක වෙන්නේම මේක ඉබේම එහා පැත්තට මාරු වීම සිදු වෙනවා. කොහොම හරි රූප ධර්මයන් ඉදලා නාම ධර්මයට මාරු වීම, සචේතනික මට්ටමට ඉදලා අචේතනික මට්ටමට මාරු වීම. ඒව ඔක්කොම මේ කෙරෙන තාලයක් තමයි ওই විපස්සනා වැඩපිළිවෙලේ තියෙන්නේ. අපි ඒ නිසා උනන්දු විය යුත්තේ ඒකට නෙවෙයි. උනන්දු විය හැමදාම පටන් ගන්නකොට निराවුල්ව පටන් ගන්න එකටයි. ගොරෝසු තැනදී අපිට කල යුත්තේ කරනකොට සියුම් දේවල් ඉබේම පෙළ ගැහි පෙළ ගැහි එන නිසා මේක ආසේවේති භාවේති බහුලීකරෝති කියලා ඉස්ලාම් කන්නේ ආශ්‍රය කරලා පුරුදු කරගන්නවා. ඉතින් භාවනා වෙන්න ආරිනවා. ඒත් හරියන්නේ බහුලීකරණය කරනවා කියලා කියන්නේ ඒක දහස්වර කියලා කෝටි වාරය කරනකොට තමයි ඒක ගැම්මට ආරයට පුරුද්දට යන්න පටන් අරගන්නේ. ඒක ඉතින් කරලා කිරිල්ලක් නැහැ. ඒක තමයි ඇත්තටම හුඟාක්ම අමාරු අර කරන තැන ඉඳලා කෙරෙන තැන මාරු වෙනකොට අපි අර ඇඟිලි ගැසීම් කිරීම නොකර ඉන්න දන්නේ නැහැ. හැම වෙලාවෙම ඇඟිලි ගැසීම් කරනවා. ඉතින් ඒ නිසා <clears throat> ඕන තැනක වැරදිච්ච ගම කවදාකවත් දන්නේ නැති කෙනෙක් වගේ ආදුනිකයෙක් වගේ පටන් ගන්න එකයි තියෙන්නේ. ආයෙ පටන් ගන්න යනකොට මේ මාරු චිත්‍රය ඒක නිසා මේ මහත්ය කර ප්‍රකාශවල තියෙන අර මූලික වචන දෙක තුන වෙනස් කරලා ගත්තොත් මහත්ය වෙන විදිහකටයි ප්‍රශ්න නගන්න වෙන්නේ. ওই විදිහට ප්‍රශ්න නගන්න බැරුව යනවා. මම මතක් කරලා දෙන්නේ ආනාපානෙ චිත්තාන ගණචානක දෙකෙන්ම සිද්ධ වෙනවා. එකක් දෙක ඔය මහන්තය කතා කරන්නේ හිතක් ගැන නෙවෙයි ඔය කතා කරන්නේ චේතනා කියන චෛතසිකය ගැන කතා කරන්නේ. අන්න ඔය දෙකට දාලා ආයෙ ප්‍රශ්නේ වර්ණ ගන්න. ආයෙ ප්‍රශ්නේ වර්ණ ගන්නකොට තේරෙයි අච්චර බරපතල ප්‍රශ්නයක් එතන නැහැ කියලා. හොඳයි අපි සැලසුම් කෙරුවා එකමාර ඉඳලා දෙකමාර දක්වා කාලය ගන්න දැන් අපේ වෙලාව පැමිණලා තියෙනවා. ඉවර කරන්න ඉස්සෙල්ලා මට පොඩි ආයතනයේ වශයෙන් ප්‍රකාශයක් කරන්න තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේත් මම මුණ ගැහුණා. එවැගේම අපේ කන්තරු ඉන්න මහත්තයත් මුණ ගැහිලා කිව්වා දැනට මේ ඇත්ත කරගෙන යන වැඩේට අවශ්‍ය කරන දෙයක් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් කරුණා කරලා මතක් කරන්නයි කියලා. ඒ පැත්තෙන් බොහොම සතුටුයි වැඩ යන පිළිවෙල ගැන. ඉතින් මම කිව්වා මට නම් තව වාර්තා වෙලා නැහැ. කවුරු හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් කරුණා කරලා මතක් කරන්න. ඒ කියන්නේ මේ කුමාර සැප ඉල්ලන එක නෙවෙයි මේ වැඩේ කරගෙන යනකොට මූලික අවශ්‍යතාවයන්. ඉතින් එහෙම තියෙනවා නම් අපිපත් කරලා තියෙන ඔය දයා මහත්ය චිත්‍ර මහත්ය නැත්නම් මේ බද්දනෝන අර අනිත් තුන මොකක්ද නම? ස්වාමීන් වහන්සේ කුසුම් කුසුම් අන්නේ කට්ටියත් එක්ක සම්බන්ධීකරණය කරලා දැන් මේ යන විදිහට පුළුවන් තරම් තම තමන්ගේ විවේකයේ තම තමන්ගේ නිස්සද්ද භාවිත කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ. අපි රෑ 8ට නැවත හමු වෙනවා ධර්ම දේශනාවක් සඳහා. එhmenan අපි මෙතනින් අපේ පැයක ධර්ම සාකච්ඡාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පැයේ ධර්ම දේශනාව පවතින්නේ පල්ලෙහා දානශාලාවේ. ඉතින්දි සමහර විටක ඒ ඇහෙන්නේ නැති අය වෙනුවෙන් සමහරලාට පොඩි ශබ්ද විකාශනයක් කරන්න අවසරයක් ඉල්ලලා තිනවා ස්වාමීන් වහන්සේ දුන්නොත් අපි ඒක පාවිච්චි කරනවා නැත්නම් හොඳම වැඩේ තමයි අර කිට්ටුවක වාඩි වෙනවා නම් කරගෙන යන්න පුළුවන්. දැන් අද කතා කරපු වගේදී නෑහිමේ ප්‍රශ්නේ එමක නැහැ නේ අද නැහැ නේ. අර උදේ මේ සවුන්ඩ් බොක්ස් එක පොඩ්ඩක් සවුත් වෙලා දෙවිලා තියෙනවා. දැන් හරි. හොඳයි අපි එනම් මෙතනින් නැත කරමු.